ප්‍රමාද කරන්න හොඳ නැහැ. සිතාත් ගෞතමයන් බුදු වෙනවා. බුදු නාම ප්‍රථම ගෝලයා වෙන්නට දැන්ම විවිධ තපස් අසුන් තෝරන්නේ. තවත් හතර දිනක් සමග ගිහින් සසෝගත සංඝදී තපස් කරනවා. එකල අනිතින් සිද්ධාර්ථ කුමාරයන් අවුරුදු ස්ථාගත පස්සේ දිල්ල තපස් වුණා. ඒ කාලේ පිට විශ්වාසයේ මුක්ෂය ලබන්නට ශරීර දික් වෙන්නට ඕන. සා දුෂ්කර ක්‍රියා කරන්න පටන් ගත්තා. අර වස්තුගත අවසන් ආරංචි වෙලා ආවා. ඇවිල්ලා පස්වක දවසන් ළඟින් ආශ්‍රය කරගෙන උපස්ථාන කරගෙන හිටියා. ඒ සත්‍යයන් දුෂ්කර ක්‍රියා කළා කළා කළා බැරි තැන හිතුවා මේක නම් නිවන් මඟ නෙවෙයි. මේ වැරදි මඟ මාගියේ කියලා දුෂ්කර ක්‍රියා කරලා මධ්‍යම ප්‍රතිපදාවට දැස්සා. මධ්‍යම ප්‍රතිපදාවට දැස්සා. මොකද උනේ? අර එක්කෙනෙක් ලක්කොසෝලා ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා අපු කොණ්ඩඤ්ඤතාපුතිය දැන් කියනවා ඉතින් නම් සිද්ධාර්ථකම සිද්ධාර්ථකාපුතිය බුදු වෙන්නේ නැහැ කියලා. එදාසිය බුද්ධියෙන් මේ දෘෂ්ටියෙන් දාරන්ති විච දෘෂ්ටිය හැටියට මොක්ෂය ලබන්න ශරීරික බුද්ධිය නැතෝන. යත්තම් දෘෂ්ටිය දෘෂ්ටියට බුද්ධිය යට වෙනවා. අනේ කොච්චර කුදුමද කියලා. වැරදි දෘෂ්ටි අල්ලගත්තම නොකියන දෙයක් නෑ, නොකරන දෙයක් නෑ, නොකරන පාපයක් නෑ. දෘෂ්ටි දෘෂ්ටි. උදාය හරම කියාපු පුද්ගලයා හරි කියවන්නේ. කොච්චර කුදුමද? උමාරි විද්‍යාත්මකපත් වෙලා ප්‍රථම ධර්ම දේශනාවක් ඇතුළේ ඒ පස්වගුණාමින් දුහ අනාගින් සංකීර්ණ වාගෙන මහන්සේ ඊළඟට මොකද්ද පටන් ගත්තේ මහන්සේගේ ගෝලිය 69ක් තිබුණා පස්වග ගෞතම යසගොඩ කුස්සියා ඉගේ ආදුවන් 60ක් ප්‍රථම වස් අවසානයේදී උන්වහන්සේ දේශනා කළ චරකටි ක්‍රේ චාරිකම බෞද්ධ නිහිතාය බෞද්ධ සුඛාය අත්තා හිතාය දේවමනස්සාන බෝධනාදී හිතසුව සඳහා චාරිකාවලිය දෙන්නට කියලා. සිසුන් වහන්සේලා හැට දිහාවකට යවුවා. උදා හිති රහත් ශ්‍රාවකයන් හැට දිහාවකට යවුවා. බුදුරජාණන් වහන්සේ යම් විදිහකට කියනවා නම් ඒ විදිහට කරනවා. ඒ නිසා උන්වහන්සේ ගෝලයන්ට කියලා නිකන් හිතේ නෑ උන්වහන්සේ ඉතත් වුණා ඉඳපාත. නේ ඉන්නත් ඉඳපාත පිටත් වුණා. උන්වහන්සේ චාරිකාව ආරම්භ කළා. ගමින් ගමට යන චාරිකාව ආරම්භ කළා. මේ දැන් තව හොඳ දෙයක්. අද මුළු ලෝකයෙන් පිළිගන්නවා සැලසුම් කළ කටයුතු කිරීමේ වටිනාකම. ගියක් හදන්න ඉස්සෙල්ලා සැලසුමක් හදනවා. මේ සැලැස්ම අනුගිය හදනවා ඒ වගේම තමාගේ පුද්ගලික ජීවිතයටත් සැලැස්ම තිබුණා උදේ ආත්මයට පළමුව නැතිලා වැඩ පටන් ගත්තම මහණෙනි නාම ඉස්සෙල්ල මොනවද කියවන්නේ පාඩම් කරවන්නේ ඉස්සෙල්ල දිනචරියාව පෙරණ සිට අදේවා භාවයට යනවා තාමත් වෙනින් පෙන නැති නෑ නමුත් අභාවයට යනවා හරි දැන් ඒ හොඳ සිවි දීපාන්දර අරුණට බලපුවන ඉස්සලා අරුණ කියන එක අද ඉංග්‍රීසි පැයෙන් 4.27 තරම වෙනවා ඉංග්‍රීසි පැයෙන් ගත්තම 4.27 24 තරම් වෙනවා. සමහර විට ටිකක් ඉස්සෙනවා සමහර විට ටිකක් පහු වෙනවා. ඒකේ මිසු යම් යම් දෙනාගේ වාදයක් තිබුණා. එච්චර උදේ නෑ අරුණක් නැතිනි කියලා. ගාන හිතන් තිබිච්ච වාද වලියල තියෙනවා. පස්සෙතින් මේ සොසෙන්න මේ හිත බලන්න ඕනේ කියලා හිතුණා. නැගෙන ඉරින්න ඉරපායන්නේ. අපි මේ නැගෙන ඉර පළාතක් හදන්න පටන් ගත්තා. ඒකේ සැලසුම් කරන්න පිරිසක් සමග ගියා. හිතුණා මේක බලන් තෝරන කියලා උදේ එම් කියනවා මේකත් මේ අරණ්‍ය අරණ්‍ය මොනගලද කියලා ඉතනම නෑ නෑ ඉතින් මේක මේ නැගෙන හිට මොකද කිව්වේ ඒ බිස්සුන් වහන්සේත් නරුවා ඒ ඔය හපන්නේ හරි අහිංසක හොඳ බිස්සුන් වහන්සේ උඹ හ්ම් හොඳ ගලක් තමයි ඒක කියන්නේ කොහොම හරි ඒ ගල උඩට ගියාම නුද පේනවා එන උදේට ඉර පායනවා කියන එකේ මූලින් නගිනවා කියන එකේ එමනේ මේ පොළොව මේ කියනකොට එහෙම රාත්‍රියේ ගිහිල්ලා ගල උඩ වෙලා හිටියා කොහොමද කියලා මේ කියන කතාව හරිද කියලා බලන්න හරි හරි දෙය හතරමාර කිච්ච වෙනකොට තමයි සූර්යෝදයාව. ඒ නිසා පැරණි ආයේ හතරයි ඉස්සේ හතරයි කියන හතරයි ඉස්සේ කියන ගණන් හොඳයි. අරුණ ඉවරයි කියන්නේ. එදා දවස අපි සිංහල ක්‍රමයට අරුණින් තමයි පටන් ගන්න. අරුණට පළමුව නැගිට දැහැටි වළඳා දත්පදීන පිටුපිට දැහැටිනි ඒකේ වන්දනාව කියන්නේ වත් වන්දනාව වගේනේ ප්‍රයෝජන අරගෙන දැහැටි නුණකට සෝදාගෙන ඉන්දියේ පාන්දර වැඩම පටන් ගන්න හැටි. පතේ යාගු ඉතින් කැඳ තියෙනවා නම් කැඳ ටිකක් එහෙම දීලා. සත්පිරිත් කියන කටපාඩම් කරපිය කියන දේ කරුවලේ මේ වගේ එළිය නැහැ අහන් නැහැ කොහොමද කටපාඩම් කරපුවා කියන පාටියක් උත්පේ එනකොට කටපාඩම් කරනවා අකුරු පේන්න පටන් ගන්නවා එහෙම තමයි පටන් ගන්නේ ඒ නිසා අරිණ කියන එක ඔය හතරයි 24 හතරා මාර්ග හතර කාලේ කියන එක හරි. හතරා මාර්ගෙන් පස්සේ වුණා අරුණගල. ඉන් පස්සේ ආහාර පැත්තට විකාල භෝජන ශික්ෂා පදයට වෙන්නේ නැහැ. දවල් 12 කිව්වට දැන් අපි 12 මිම්මට තියාගෙන ඉන්නේ. 12ට වැඩි වෙන දවස් වැඩි. අඩු වෙන දවසුත් තියෙනවා. 12ට අඩු වෙන දවසුත් තියෙනවා. වෙලා පහුවෙට ඉරහැරෙන දවස් වැඩි. දැන් අපි මිම්මට 12 කියලා තියෙනවා. පුළුවන් තරම් 12න් ඉස්සෙල්ලා වන්දලා අවසන් කරන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. ඒකට හානියක් නැහැ. සැකයක් නැහැ. ඉගෙන ගන්න ඕන. කටයුතු කරන්න ඕන. මේ පාන්දර මලුකෙත් මම හැමද කියලා එහෙම කියන්නේ. නැගිටල. අතුමතු ගන්න ඕන. ඒක වත් පිළිවෙත් ලක් කරන්න. ඒක කරන්න. ගාක් උන්වහන්සේට වක් කියන්න සිද්ධ වුණා. ඒ කාලේ තිබිච්ච චාරිත්‍ර හැටියට බොහෝ දුර්වලයි. හැම දෙයක්ම කියන්න සිද්ධ කෙල ගහන හැටි කියන්න සිද්ධ වුණා. කෙල ගහන හැටි කියන්න සිද්ධ වුණා. කැසිකිලි කැසිකිලි යන හැටි කියන්න සිද්ධ වුණා. ආචාර ධර්ම වලින් ඒ තරම් දුර්වල තත්ත්වයක ඉතිරි. ඒ නිසා සමහර උගතුන් කියනවා වේද ගැන කියන්නට ගිහිල්ලා. මේ බුදුහාම බුදුජානන් වහන්සේගේ ආචාර ධර්මත් එක්ක සංසන්දනය කරනකොට වේද ආචාර විද්‍යාව පිළිබඳ වඳ භූමියක්. වඳ භූමියක්. ඒක සමහර බටහිර උගතුන්ම කියලා තියෙනවා. දැන් නැත්තේ නෑ නමුත් මේ බුදුචානන් වහන්සේගේ ආචාර ධර්ම විස්තරය දිහා බැලුවම ඒක නිකන් මන්ට බූදියක්. ඒක තිබුණේ නැහැ හරියට. මේ තරම් ආචාර ගොඩක් බුදුචානන් වහන්සේ දේශනා කළා. ඒ අනුව නුඹට මහානගම් පුරමින් අනුන්ට සේවයක් කරන්න ඕනේ. සේවය, වික්ෂෝභී සේවය අනුන්ට එදා බුදුරජාණන් වහන්සේ අවුරුද්දකට නව මාසයක් අට මාසයක් අඩු ගන්නේ හත් මාසයක් ගමින් ගමට ගියා. චාරිකාවේ ගියා. ගමින් ගමට ගියා. දවසකට හැපැත්ම 15ක් 18ක් 20ක් යනවා. උච්චර අමාරුයි. අනියම නෙවෙයි. විසුණු වහන්සේලා හතර 10000 හමාර යන සිවුරු පෙරවීම. ওই මෑතකින් තමයි ඒකාංශ පාර්ගුණේ කාගේ. පන්සලේ යාර පිටට පන්සලට ඇතුල් වෙනකොට ඒකාන්ත කරන්නේ කියලා තියෙනවා. ඒ ඒකාන්ත වුණනම් ආවේ ඒකාන්ත කරන දෙයක් නැහැ. ඒ කියන්නේ දැන් ඒකාන්ත පාරුණයක් නැහැ. මහනුවරට උපසම්පදාගෙන් ආපු හාමුදුරුවෝ ඒකාංශ පාරුණින් ඇවිල්ලා තියෙනවා. ඒකයි අස්කිරි මහනුවර මල්වත් වූ ඒකාන්ත පාරූපණය. එහෙම ආපු හවුදෝ දැන්නම කියෙන්නේ නැහැ. ඒ දවස්වල තිබිලා තියෙනවා. ඒ නිසා එයාට දොස් කියන විදියක් නැහැ. ඒ හාමුදුරුවෝ ආපු හාමුදුරුවෝ ගන්නකෝ හැටි. අමරපුර රාමන් වෙනකායේ වෙනාවේ බුරුමේ ගුරුවරු උපයංශකාර තුනක්. ඊමෙත් දැන් නම් ඒකාංශකාර තුනක් නැහැ. ධ්‍යානසකාර තුනේ ඔක්කොම තියෙනවා. ගුරුවෙන් කවදත් උපයංශකාර තුනක්. ඒ නිසා සාමාන්‍ය අමරපුර රාමාන්‍ය භික්ෂුන් ධ්‍යානසකාර තුනේ මුලින්දලා දැන් කොහොමද දැන් අමරපුර රාමඤ්ඤාය ඒකාන්ත පාරිපූර්ණයක් වුණා. පාරේ අනුකොටත් වෙන්නේ. පිරිවෙන් යනකොටත් වෙන්නේ. විශ්වවිද්‍යාලය යනවා නම් ඒකත් ඉතින් පිරිවෙලක්වත් ලකුණු නැහැ. ඒකාන්ත පාරිපූර්ණ. තිබුණේ නෑ. ඒකාන්ත පාරිපූර්ණ. පිට යනකොට ධ්‍යානට පාරිපූර්ණ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඉඩ දුන්නා ඡායිකාවේ යනකොට ගම්මානයක් නියමන් කරාම ඇතැත්ම හතරක් පහක් හයක් වෙනකන් තවත් ගම්මානයක් අහුවෙන්නේ නැහැ. අන්තරාමග්ග ප්‍රතිපන්න. ඒ අත්‍රමකට ප්‍රතිපන්නත් පස්සේ පහක් විදියකට දූර පෙරවලා. මුත් ලංකාවේ එහෙම එකක් නැහැ. ගමින් ගම අතරක් නැහැ. හැටක්ම දහයක් ගියා බඹ දහයක් අතර කුත්මයක ගමක ඉඳලා සමායමේ සුගුඩේ. ඒ නිසා ඒක ලංකාවට ගන්න ඉඩක් නැහැ. ඒ නිසා ආරාමෙන් පිටවල යනවා නම් විහංස පාරිශ්‍රණය වෙන්න ඕන. යම්නිකායේ කඩුවේ නායක හඳුරු පටන් ගත්ත බ්‍රහ්ම සභා දුකනේ. විද්‍යෝදේ පිරිවෙනේ බ්‍රහ්ම සභා රුණේ පටන් ගත්තේ හැමෝම. කොහොමද වැඩි සංඛ්‍යාවක් සියම් නිකායේ සංස්කාරිකනේ පිරිවෙනේ කරනවා. ඒ අමරපුර නිකායේ නම් බ්‍රහ්ම සභා රුණේ කවුරුවත් නැහැ. පන්සලේ ඇර පිට ඒකාන්ත කාරුකනේ. ඒ නිසා ඒකාංශ පාරිපුණ යොමු බලාගෙන කරන්න ඕන පන්සලෙ. නිකන් කඩේ දාගෙන ඉන්නවා කියන එක සිවුරු පුරවනවා කියලා කියන්නේ. සිවුර කඩේ දාගෙන ඉන්නවා කියලා කියන්නේ නෑ. සිවුරු පුරවගෙන ඉන්නවා. එන හොඳට හොඳට අදින සංවරයක් ඇති වෙන විදිහට සිවුරු පුරවනවා. මොකක්ද අමාරු වෙන්නේ? මේ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ඉන්නේ අපිට එහෙම මොනවත් නැහැ මේ චූරි පෙර වෙනකත් අමාරු දෙයක් තාමකට චූරි පෙර වෙනක තමන්ට කරගන්න දෙයක් නේ තමන් තමන් තමන්ගේ මහානකමට කරගන්න දෙයක් කොට බුදුරජාණන් වහන්සේ අර දුර ගමන් යනකොට ඔය අතරතුර කෑල්ලේ පහසු විදිහට යන ඒකාංශ පාර්කණය පිළිගන්න. බොහෝ අමාරු විශ්න කාලේ යනකොට දාදිය දානවා. මේ මොනවද? උෂ්ණාංශක 100ට කිට්ටු වෙනකොට කොහොම ඉන්න බෑ ඉන්න බෑ ඉන්න බෑ මිනිස්සු කියනවා. මේ 112 15 20 යනවා. උෂ්ණාංශක උඹව අමාරු දාගෙන ඉන්නත් අමාරු වුණා. පහසු විදියට ඇතුලේ ඉන්න විදියට බෑල යනකොට නියම විදියට සූදු කරවාගෙන යන්න. උද බුදුරජාණන් වහන්සේ අන්තරා මාර්ගෙහි ඒ පහසු ඉදෙනවා. ගමට ඇතුල් වෙනකොට පරිමණ්ඩලම් භාවිත ඉරිවර හොඳට පරිමණ්ඩලව සුරු කරවාගෙන ඒ කියාවේ තියෙන හැටි. සමට යනකොට එහෙමයි යන්නේ. ඒක කරන්නේ. ඉතින් ගිහිල්ලා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ. ඔන්න ගමට ඇතුල් වුණා. ඇතුල් වෙලා පිටපාතේ වෙනවා වෙන මොනවත් නැහැනේ පාත්‍රය තමයි ආහාර මොනවත් වෙනද නැහැ බුදුරජාණන් වහන්සේ ගාක්මුල වාඩි වෙනවා චාරිත්‍රයක් හැටියටම උන්වහන්සේ ඉගන්වුවා නිශීධනයක් ගෙනියන්නට කියලා වාඩි වෙන ඇතිබිල්ලක් ඒකේ ලොකු එකක් නෙවෙයි පොඩි එකක් පොද බඩුත් ගෙනියන්න පුළුවන් විසීදනය බුදුරජාණන් වහන්සේටත් විසීදනය ලැබ දුන්නම උන්වහන්සේ වාඩි වෙනවා. ගහක් ඉතින් මේක ඔන්න ප්‍රසිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ අපේ ගමට ඇවිල්ලායි කියලා. බුදුන් නොදන්න අය වුණත් සමහල තියෙනවා ඒ මමට වෙනවා උන්වහන්සේට දානෙත් දෙනවා එම් භික්ෂුන් පිළිබඳව ඉන්දියාවේ ඝරානම් සමූහ ගාමන් එක ගොඩේ ගෙවල් 100ක් 200ක් 300ක් 400ක් තියෙන එක ගොඩේ ඒ නිසා මේ ගෝවෙන රෝගයක් ආවම බේරන්නද අදත් ඉන්දියාවේ රෝගයක් ආවම එක ගොඩේ ගෙවල් බේරන්නද ගෝවෙන ගෝවෙන මේ කඩල කඩල් දාලා ගම අත්හැරලා යන්නේ කියනවා ලෙඩ නොවී ඉන්නවා. එච්චර අමාරුයි අදත් එහෙම. එදත් එහෙම. ඒ රෝගයක් ආවම ගම විනාශ වෙනවා. ඒක තියෙනවා දේවල්. අනිතින් උදේ දානේ වහන්දල අර මිනිස්සුන්ට බණ ටිකක් කියලා ආයිමත් ගමන පටන් ගන්නවා. ඊළඟ ගමට ගියාම දවල් වෙලා නම් රෝල් පින්ඩ පාතේ යනවා. ගානේම හම්බුනේ. ඉන්ටික වෙලාවක් ගිමන් වරින්. ආයෙමත් ගමන ආරම්භ කරනවා. මේක පයින්. අද වගේ කුඩ හැමෝටම තිබුණේ නෑ. කුඩෙත් සම්පතන වදාලා. හැමෝටම නෑ. ඉන්නේ. ඉන් වරිනු. මොනිතින් හවස් වෙනවා. හවස් වෙනකන් යනවා. ලොකු ගම්මානික නවතිනවා. දැන් කොහෙද නැවතුනේ? මුල් කාලේ නැවතුම් තැනක් තිබුණේ නැහැ. පන්සල් තිබුණේ නැහැ. පසු කාලවල නම් ලොකු ගම්වල පන්සල් තිබුණා. ඒත් කිසි ගම්වල නැහැ. මුල් කාලේ ඔහෙත් නෑ පන්සල්. ඉතින් මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ මේ බණ කියනවා. ඒ අතරේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ගමේ මිනිස්සුන්ගෙන් අහනවා මේ ගමට තාපසවරු ආම රාත්‍රී ගත කරන්නේ කොහේද? වෙනෝන් අසවල් වඩු වඩුවේ අසවල් කර්මාන්ත ශාලාවේ තමයි. ඉතින් එහෙම කිව්වම ඒකේ අයිතිකාරයෝ සොයාගෙන යනවා. අර දෙතුන්ම ගිහිල්ලා වහන කොච්චර ආචාර සම්පන්නවද කතා කරන්නේ සචේතේ අගරු ඉතින් ඔබට කරදරයක් බරක් එහෙම නැත්නම් ඉතරයකට අපිට නවාතන් ගන්න පුළුවන්ද කර්මාන්තශාලාව අහන්නේ එහෙමයි විචාර ආචාර සම්පන්නයි සචේතේ අගරු මේ අය කියනවා නෑ නෑ රාත්‍රියේ කවුරුවත් නෑ ඕන හැටියට කැමති මනාප හැටියකට ඉන්න කියලා. මොනවද කියනවද ආසන හැම පොට්ට මෙට්ට ඇඳ ඇතිරි මොනවත් නෑ. බුදුරජාණන් වහන්සේටත් අරකින් ආසනයම තමයි. අර භික්ෂුන් වහන්සේලාට නිසීදනේ දාගෙන ওই ගස් යටවල වල ඉතින් අර කර්මාන්තශාලාව කොම් බෑනේ. දැයට වහින්නේ නෑනේ. ඔය උෂ්ණ කාලේ වහින්නේ නැහැ. ඉතින් ඇත්ත විහිසිලානේ දවසකට ඇතක්ම 15ක් 17ක් 18ක් 20ක් ගිහිල්ලා. උන්ටටම ලෙහසයි. දැන් ඉතින් වැටු වැටු තන බුදි. බුදුරජාණන් වහන්සේට එන්න බෑ දැන් ආරංචි වෙලා මිනිස්සු එනවා එනවා එනවා උදුන් දකින්න බනහන් පිච්චි වෙනවා එනවා එනවා ඉතින් බණ කියනවා යනවා බණ අහනවා යනවා බණ අහනවා යනවා 10 වෙනකොට උන්න මිනිස්සු ඉවරයි. ඒකට දෙවියන් එනවා. බණ අහන්ට එනවා ප්‍රශ්න අරගෙන එනවා ඒවා කියන්නේ. බුදුජානන් වහන්සේ දවසකට එච්චර වෙහෙසිලක් කාලසටහන දෙස බැලුවම සැතපීලා තියෙන්නේ ඉංග්‍රීසි පැයෙන් පැයක්. ඉරිසිපෙන් පැයක් විතරයි. කාලසටහන හරියට හදලා අරගෙන බැලුවම පැයක් විතරයි. දවසකට හතක්ම 15ක් 18ක් 20ක් වගේ ගිහිල්ලා. කොහොමද ජීවත් වෙන්නේ? වික්ෂුන් වහන්සේලා වැටලා බුදි. වෙනකම්. <laughs> බුදුරජාණන් වහන්සේට විශේෂ ශක්තියක් තිබුණා. ඵල සමාපත්තිය. අර ඔක්කොම කරලා උන්වහන්සේ පැයක් ගතකෙනේ. අනියර වෙනවා. දේ නැගිටලා අරහත් ඵල සමාපත්තියට සමවදිනු. මේ ලෝකයේ අමතක කරලා පැයක් ඉන්නවා නිවන් සුවේ. ඒකෙන් තමයි අර විහිස ඔක්කොම මකාගත්තේ. මුළු දවසකම තිබිච්ච විහිස මකාගත්තේ ඒකෙන් තමයි. ඊළඟට මහා කරුණා සමාපත්තියට සමවදීනි. ලෝකයා දේශ බලන අද මගේ බණපදයකින් කාට යහපතක් විශේෂ යහපතක් වේවි කියලා. එහෙම වෙනුනම ඉන්න හටක්ම 1000ක් යහා ඉන්න කෙනෙක් පේනවා උන්වහන්සේගේ නුවණැසට. සමහර දවස්වලට උන්වහන්සේ දෙවිලෙම හසින් ගිහිල්ලා ඒ තැනැත්තාට දෙන්න ඕන අවවාද ටික කරලා හසින් එනවා. සමහර දවස්වල උන්වහන්සේ ඕභාෂ දේශනාවක් කළා කියලා කියනවා බණපොතේ. මොනවද මනෝමය රූප වාහිනී මේ රූප වාහිනී එනවා කියනකොට මම ලිපියක් ලිව්වා බුදුරජාණන් වහන්සේගේ ඕභාෂ දේශනා ඉතිරුණා කියලා නුහන්සේ තුන මනෝමය රූප වාහිනී මොකද්ද උන්වහන්සේ එතන මිඳගෙන සමාපත්තියට සම්බැඳිලා එයින් නැගිට ආලෝක ධාරාවක් නිකුත් වෙන්නේ කියලා අදිෂ්ඨාන කරනවා. එහෙම වුණාම අර 70ක්ම 1000ක් එහා ඉන්න කෙනාට බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නා වගේ පේනවා. ඒත් නැත්තා බඳගෙන බණහනෝ බුදුරජාණන් වහන්සේ බණ කියනවා. උතුවාහි මේකම මා පුදුම ආලෝක ධාරාවකින් රූපවාහිනිය ඔය ටික කරන්නේ. ආලෝක ධාරාව. බුදුරජාණන් වහන්සේ සමාගයේ සිද්ධියෙන් ආලෝක ධාරාවක් නිකුත් කළා. මේ පොළොව යන්ත්‍ර වලින් නිකුත් කරනවා. මේ දිනම් ඕ වරණ යන දෙන්නේ නැන්නේ. ඉක්මනට යන දෙන්නේ. උමුත් පිටට යන්නේ. මේ ජීවලාවේ ඔයින්සාම රූපවාහිනී ප්‍රචාරක මධ්‍යස්ථානයක් බලන්න ගියා බුදුජානන් වහන්සේගේ ඕභාෂ දේශනා මොකක්ද කියලා තේරුම් ගන්න හරියට උන්වහන්සේ රිද්ධියෙන් ආලෝක ධාරා නිකුත් කරනවා ඒකට අරයට පේනවා හැතක්ම 1000ක් යහින් එකනාට උන්වහන්සේ ළඟ ඉන්නවා උන්වහන්සේ මේ විදිහට රාත්‍රී මුම්මිදල නැගිටලා ආයෙමත් උදේ පටන් ගන්නවා. මොනවද වයින්? මාසේ ගියේ. මුල් අවුරුදු 20ම උන්වහන්සේ ගමන් කළා. ඊට පස්සේ ගමන් අඩු වුණා. උන්වහන්සේ කිව්වනේ දමන්න වෙනයි කියලා. සංඝයාට බාර දුන්නානේ විනය කර්ම. උන්වහන්සේනේ ඕවාද පාති මුක්තිය කියලා වෝදකට කළේ සම්මන්නාකි ප්‍රතිම කරගන්නේ කියලා එතනින්ද බාර දුන්න විනය කර්ම සංඝයාතම තමන් ගියන් ගියා විද්‍යෙන් යන්නේවත් ගියා බණ කියනේවත් කිව්වා අදවත් නෑ උන්වහන්සේ කිව්වේ ඒ අපි මොකද කරන්නේ මොකද කරන්නේ? දහම්දුරු ලෝකයා වෙනුවෙන් වැඩ කරපු හැටි. ඉතා බුදුරජාණන් වහන්සේ ලෝකයා වෙනුවෙන් වැඩ කරපු හැටි ජනතාව වෙනුවෙන් වැඩ කරපු හැටි බැලුවම අපි අන්සල් වල සුවසේ ඉන්න එක වැඩි හරිය. සුවසේ ඉන්න. අපිත් වැඩ කරන්න තියෙනවා. සුළුවෙන් පටන් ගන්න. කාටවත් පුළුවන් දෙයක්. සල්ලි ඕනේ නැහැ. අර ක්‍රිස්තියානි කාර්යෝ වගේ සල්ලි බෙදන්න ඕනේ නැහැ. උපකරණ බෙදන්න ඕනේ නැහැ. හොඳ හිත බෙදන්න. හොඳ හිත බෙදන්න. අපේ භික්ෂුන් වහන්සේලා ඔක්කොම කියන්න ඕන පන්සල් වල. සෙල්පුරාද හවසට වික්ෂුන් වහන්සේට යන්න පුළුවන් ඉන්නවනම් ප්‍රශ්නම සම්පූර්ණම වත් මේ හොඳ ශ්‍රද්ධාවන්ත තරුණයෝ ඉන්නවනම් ඒගොල්ලෝ කුසල ඇතුළු ගන්න සබන් කැල්ලක් දුන්නා ගරුම් දෙන්න ඒක එලා ගහන ඉතින් දවසක් සබන් කැල්ලක් සම්පූර්ණද විද්‍යාපතිට කලාගම් හවුරු ගහ කලාගම් හැදුවා. මේ කලාගම් වලට ගිහලා කලාගම් හැදුවා. නගර කියන ගම් වලට කවුරුත් කියන්නේ. නගරේ අවදි කියන ගම් වලට කවුරුත් කියන්නේ. අර කලාව වලට කවුරුත් කියන්නේ. ඒ ගමකට අද අද හොඳක් කියනවා පිටාපත්තුමා සම්බන්ධ කරගෙන රජයේ සිංහලේ සම්බන්ධ කරගෙන කළේ ඒ කලාව අපිට යන්න දිශාපත්ම ජීවිතේ කළේ අපේ වාහනයක් යන්න බැලලා ඉවරම ඒක ගමකට හැටක් ඉස්සලහ වලේ ගියා ඉතින් ඒ යක්කලින් හරින් හැදලා මෙහි නැදලා ඒ ආගෙන ගියාම පවුල් එකලාද්ද පිළිගම 15ක් වැඩි. පොදුකම එළේ. ඉතින් මේක හරි දුකයි. පයින් ඇවිල්ලා ඒ මොනවත් අද එළින් ගෙනියලා ඒක නෙමෙයි කාලා දුක දුක නැස්තරගෙන ඉන්න ආදී එක ගෙදරක ගුවන් විදුලි අංශයක් තිබුණා. අසලුත්පත් ප්‍රේදාට අපි දෙගොල්ලන් ළඟට ගිහින් බණහන් යනකොට ඒක තමයි අපි ආදිනේ තිබුණා. මම හරි කොහොමද මරන්නේ? කරන්නේ. අපි නිකන් වල ගන්නවා. ආන්තිල දෙන්නකට හම්බුනේ කෙනෙක් නෑ. හැබැයි අපි හත් දවසකින් කරන කෙනෙක්. ආන්දර කෙනෙක් එක්කේ. ඒකත් දැක්කම ඉතිරියෙන්නේ ඒගොල්ලන් කියන ඉගෙන වාහනේ බයිසිකලෙට ඊට පස්සේ ලෑල්ලක් බඳ ගන්නවා ආම්කෝ වාදිකරෝගන එදෙකිනේ එල්ල දාන දීලා ඒක දීලා පස්සේ කියන්න දෙන්නේ. ඒක කියන්නේ. මේ බලන්න. තාමත් තියෙන්නේ. ලෝක දෙකක්. නිරුද්ධිකත් උද්දත්. ඒ ගාමුදාවෝ කිසිලා අපි ගාමුදාස්ස දෙකක්. විත විත්පත් ගම්මානයක් නහදියා. රජයේ ඉතිරිව සමේ ඉන්නකෝ ඒ පෞලිසි හතරයි කියලා. රජයේ ඉඳන් අස්තරය අස්තරය ලබා දෙන්නේ. සම්පූර්ණ ගියක් හදෙන්නේ. පාරවල් හදෙන්නේ. දින් තුනක් හදෙන්නේ. හැමදෙරකටම සතුටක් හදෙන්නේ. ආගම ගහන මේ කර්ම භෝගහත් වෙන එක යකේට සාකාර මඟින් සින් මහන්සිය නමක් කියන්නේ පිළිසෙට රැස් වෙන ධර්මශාලාවක් හොදන්නේ. උදාගම මේකේ දැක්මකට ඉස්සෙල්ලා. මොන දහකට කියද කියලා තුමා පටන් ගන්න ඉස්සෙල්ලා අපි පටන් ගත්ත වැඩේ කියද. මේ ගන්න හදියා. ඒක වැඩි ගම. සත්‍ය මේ සිංහල මිනිස්සු ගිහිල්ලා හදින් කියලා කලවම් වෙලා ඉතින් අර්මන් ආකි මිනිස්සු කිය. ඒක මිනිස්සු කියාගේ නම ඉන්දියා. මම ආකි මිනිස්සු. ඉදා ජුවල් බාරගෙන දවසේ ඇවිල්න දෙදල කිව්වා. අනේ වාසියට කිව්වා වත්යෙන් තෝන මත්නම් ජීවත් වෙන කාලයක් නෑ. මට මේ ඉලු වහලක් යට මැරෙන්න ඉඳන් හදලා දුන්නේකට. निरूहालस्य नैर्मस्य पात्रं भवति मुझे कामत का लगा कामत गंगा का भी कामत नहीं चला जाना मेरी दया चला जाना खड़े से जानते एक तीन मना चला පරක්කම් පත්පත්ජිත කියවන රාත්‍රී සඳහා බුදුජනන් වහන්සේ ගමින් ගමට ගමින් ගමට හ්ම් ප්‍රවචයත්ම 15 17 20ක් පොලිදියා තුවාපි අපි අපේ ගමන යන්නේ යන්ති අපි යන්ති දුක්පත් නගරයකට කරන්නද නගරවල යන්නේ ඉස්සර වැඩකුත් නෑ නගරේ මිනිස්සු සල්පතු දිනා ගමින් හරි සතුටු එන්නේ නෝක නිකන් ආවත් සතුටු හිත කියන්නේ කොහොමද ඒ ඉතින් ඇවිල්ලා සම්මුදින්න ගන්න ගන්න ගන්න ඒක කියන්නේ අඳුර දෙන්නේ කියලා කියන්නේ දන්නේ. වැඩිදෙක දෙන්නේ දන්නේ. ආගම කතා කරන්න ආවන් පස්සේ ඒක ඉන්නේ. මේ මේකාර ඥානෙ වැඩි ගම්මාන මොකද ඥානෙ වැඩි ගම්මාන මේ අන්‍යයන්ගේ සහා දෙවියන්ගේ සහා සතුගම්මානෙකට කියන්නේ ඒකක් නෙවෙයි így rögt meg. Zilla áramtére belépik az imádja, tehát így rögt szintén nem tudtuk. Zilla verdetik és szahogargattak. ಸಹೋದರಗಳು ಹತಾಶಲ್ಲ ಎಲ್ಲರಿಗೂ ಹತಾಂಕಾಂತ ಹತಾಶಲ್ಲ ಜೊತೆಗೆ ಮಹಾ ಜೊತೆ ಏರಿಕೆಯನ್ನು ಕಿಡ್ನಿ ಶಕ್ತಿಯಲ್ಲ ತೆಲುಗು ಮಾನಸಿಲ್ಲ ಜರ್ಮನ್ ಯುವಕ ಹಾಲ ಪ್ರಜ್ಞೆ ಜೀವಕ್ಕಿಲ್ಲ ලොකුම සතුටින් කියන උත්තර විතර ගන්න ඒකල කියනවා නැත්තම් තමයි පංචිලි පසින්න පළවෙනි ශික්ෂාපදයේ අර අනිත් ශික්ෂාපද පද නොකොට ලකින විශේෂ දෙයක් විකෝ කියවා සද්දන්ත කියන උගල යන මෙහි කියලා කියන කියනවා දැන් කොහොමද කියනවා අද මෙතන කොහොමද අපි ජීවත් වෙනකොට සත්‍ය මරණ කරන්න දෙයක් නැහැ අනිත්‍ය පදයක් හදන්නේ. මේක මෙන්න මෙතනම තියෙන මත්තම කසිතිය කියන්නේ බුදු කියලා. ආ අපි දන්නේ අපි කිසියක් දන්නේ මොනවම ගිහිල්ලා මේක ජීවන්නේ ආරම්භයේ මේ පාදිලි වුණාද කියලා ආවයි කියලා. ආවයි කියලා. අපිට කන්න දෙයක් දෙන්නේ නැහැ කියලා මේක කියවයි කියලා. පැහැදිලි දෙයකට දුන්න ඉස්සල් බාරගත්තා කියන්නේ. එහෙම ගොඩක් ඉඳලා ආගම කතා කරන්නේ. අපි පාරම්පරික සිංහල බෞද්ධයන් කියවයි කියලා ඉස්සක් නෙමෙයි. සද්ද. අනිත් සත්‍ය අපේ ගමේ ආයත දෙන්නේ. සත්‍ය අපේ ගමේ ආයත දෙන්නේ. මේක දැන කරන්නේ. අපි ඉන්නේ එළියෙදි කුරියාව තියෙන දෙයෙන් කුරියන් නමක් නෙවෙයි නේද කුරියාවේ බෞද්ධ රටක් ඊට අසුලක් විතර බෞද්ධ කුඩේ යත්තන් දාර කින්තේ වගේ අවුරාණික ආගම් තියෙනවා බෞද්ධයන් මේගොල්ලෝ ගිහිල්ලා වැඩ කරන යම් කුඩේ දාතියි ඒක හප්ලික් හතයි මම උතර ගිය කොරියාවේ ගිහින් කිව්වා ඒක කාරය ඒගොල්ලෝ නිකන් බලාවුල්ල කරගත්ත දේනේද කියලා සංකීයට 49 පහල දැන් මේ ක්‍රිස්තියානි ජීවිතයේ කියනවා ලංකාවටත් ඒක කරනවා අපි නිහඬ වෙන්නත් කියලා ඉවරයි මේ කරන්නේ අපි මේ සුබ දුක් කියලා වැඩ නැහැ මිනිස්සු කරන්නේ මොකද යන් දුප්පත් මිනිස්සුන්ට කනද කන ටිකක් දෙනක් දෙනවා නම් ඕක නරකේ කියන්නේ මිනිස්සුන්ට සයි කියන්නේද අපට පුළුවන් නම් මෙහෙම ගිහින් දෙන්න ඉබදනම් හොඳ හිත ඒ මොකද බලන්න හිතේ එච්චර යහපතක් වෙනවාද කියලා බලාපොරොත්තුම සාන්තියක් වෙනවා ඒ දිනක වෙනස් වෙන්නේ ඒක කරන්නේ අපි මේ ඒ අපි අපි දෙවිලයි ඉතින් මේ පන්සල්වල කටයුතු කරගෙන මේ සූර්යම කරන්නේ. ආදී ඒවා මේ කියන්නේ විසිරිලා. ඒක බලන්න ඕනේ. සවන් ටිකක් දෙකම. එහෙමද? ඒගොල්ලගේ හාමුදුරුවෝ දවසක් වස්ස බංකයක් දුන්නා නේද ඒගොල්ලෝ? ඉස්සත්ම හිතේ අපිට නිකන් වටිනවා. ඒක වටිනවා. දුන්න කරන්නේ. මේක නෙමෙයි. නෙමෙයි. ඒක හොඳ කතාවක් කළා. අනේ තම්බුන් කියන කියන්නේ කොහොමද? අපේ මේ ජනාධිපතිතුමාගේ කරුණ සාමික සමුදේ. ඒ සේනාස මහත්මයා කියන බොහොම හොඳ වැඩ කළා. එතන සම්පූර්ණ ප්‍රමාණිකව බද්ධිය සුදු සමස්ත විද්‍යාත්මකව කරපු කෙනෙක් ඇත්තටම වජිරාරාම දහම් පාසලේ ඇත්තටම ඒකට මතක වෙනකොට තාත්ත දෙනන්නේ එළවෙනි මානවකන්ට බාර දෙන්න ඉගෙන ගත්තා ඉතින් භාග්‍යයක් තිබුණා එනිදානේ ජනාධිපතිතුමනි නැත්නම් බැරිම ඒ කලාපු ගම්මුතින් ගලවිලා ජනාධිපතිතුමනි භාග්‍යයක් තිබුණා දීපකාරී කරන්න තියෙනවා. යාට එනිකොට පුරුදු වෙන වෙනකොට අවුරුදු කාලයක් ඉතරම සිද්ධි. ඉතින් 12 දුක හතුනේ කරන් යෝගු සම්මගෙනල බාර දුන්නේ. කලානේ මහානායකාගේ යසින්න මහා යතින් දීපවදී ඉතින් එන රාත්‍රී 7ට විතර. මහානා පරාතිරම්මල විසින් නෝජාතිලක මහත්මයා ගන්නට එනවාගේ ඇති කෙලවරක් නැති ප්‍රශ්න. අහනව අහනව අහනව කතා කරමු. පබ්බේ සිල්ල මහත්මයා දියස් වෙනක මහත්මයා. ඒක ඒ කාර්යයකදී කුමාරතුංග මහත්මයා ආවම එයා 11 12 වෙනකන් ආනෝ ආනෝ ඒ මානසික සරයක් විතර වෙනවා එයාගේ ප්‍රශ්න ටික උඩ ගහගෙනවා කියන්නේ හිතක් වෙනවා මේ ඒ ප්‍රේමදාස නම අර ඒක විලාව බලාගෙන ආගෙන ඉතින් අරයන් අයිතිහාසිකව බාර දුන්නා නිසා දහම් පාසලේ ඉලක් කලයන් සාදු හම්බෙලා යන්නේ. උන්වහන්සේගෙන් අහගෙන අර වෙලාවට ඇවිත් උන්වහන්සේ කිසි කියලාද දීවාදල උන්වහන්සේ කියන මේ දීවාදල හරවතක සේරම හදන්නේ. එක්නාදී පත්න වාද ඉතින් පස්සේ උන්වහන්සේ කලකට පස්සේ ඉතලා ගියාට පස්සේ දවසක් එළියක් ඇති කාලේ ආශිර්වාද කළා. ඊවලි වෙලාමයට හිඳ අනාගතය තියෙනවා. ඒව ඥානවන්ත කුඩු ඉදිරියට යන්නේ කියලා. හැබැයි එයාගේ කතාව කිව්වේ නෑ එයා අගල තියෙනවා. බලන්න හරි නම් ලොකු ඉගෙන ගත්ත බව ඔක්කොම තියෙනවා. අර ටික කිව්වේ නෑ අගල තියෙනවා. අගමැති වුණාට පස්සේ ඒක දෙවියකටම දීවා කලා න්‍යාය සම්බන්ධව මට මෙහෙම කස්තියා කියලා. වාදී මේ නිසා මේ අපි ගොඩක් මේ ඉගෙන ගන්න තියෙන්නේ අහල ඉගෙන ගන්න තියෙන අපි මේ නිසා මේ ගොඩක් දන්නේ නැහැ අපි විශේෂ දෙයක් බහිත් කියලා. ගොඩක් අහපේ කියලා. ඔය වැඩ පිළිවෙල කරන් තියෙනවා නැත්තම් මේ බොහොම අමාරුයි නැත්තම් අපි මේ දැනෙම නැති අඳුරට සර මහත්තයා අන්තිමට මේ සරේ සාමික සම්ලිය කියලා ගම්දාවේ දවසකට කලින් මෙන්න ආගම වල සම්මේලනයක් තිබ්බා ඒ ඊයේ කළා සම්මේලනයේදී ඒ ඊයේ ගම්දාවේ අච්චිරි මල්වත් මහානායක සම්බුදුන් ප්‍රතික්ෂේප කළා. මේ බාහිර සම්බුදේ කියලා. මේ නෝත්න මතස් වේ යන්නපා කියලා. හොඳ වෙලාව කියන්නේ. යමක් කියාගන්න හොඳ වෙලාව නිසා යන්නේ. මේ දිනාතයි කියන්නේ. ඒ විත්තුන් වාසේ බස්තිය සමාධි වෙන නෑ යන්නේ කියලා. mi piace la genetica di quel che ha අක්කිරි මල්ලත් මහනායකන්ති දිවි වෙලා වෙන පස්සාල රාමයන්ට අමානවකන්ති දිවිතිය අතහවාරි ආව ඉතින් ජනාධිපති ලෙන්දාස් මහත්මිය විසම් දිනේ සිට කරගෙන ඉතිනදී මම ආශිර්වාද කළේ නැහැ ඉතින් අද කිව්වද වැඩ හරි සාමික සම්බුදුවක් මෙහෙම හොඳ එක මේ හොඳ කාර්යය අපි ඉස්සෙල්ල කලකට ඉස්සෙල්ල පටන් ගත්තා පත්මලානේ කර්මධර්ම කීකී පිළිවෙලදී අත්පුදි මල්ලේටි මානවකාරයේ ජනමත් ආව අමෘත රාමණී ආව අපි ඒ විසක්ති මාලා ආවා අපි සම්මේලන කියලා දේශංකමට පත් කරන ආචාර්ය සල්පල රාහුල ජීවනයේදී වැඩ කරගෙන ගියා. ඉතින් මේ ඉන්න පාදින්න හැදුව දුක ලස්සන සාන්දායමක් ඉන්නවා. ඒත් ජීවනයේදී කළා. ඉකල ගියාට පස්සේ ඔක්කොම ඉස්සෙල්ලා මේ ක්‍රිස්තියානි කාර්ය ක්‍රිස්තියානි කීකිට මල්ලම ජාතිය කියලා. හරි කියලා. ඒ නිසා කපේ දෙක ජීවිතවල මේ උත්තරිය මේක එක්තර දිනාද කිව්වොත් ඒක අපි කොහොම කවලා අපි ශාන්තිය පිටල එකතැනදගෙන වෛද්‍ය භාවනාවක් කළා පාදී විපස්සනාල ඔක්කොම ඇවිල්ලා අපි ශාන්තිය පිටල සියලු ආගම කියන්නේ වෙනස් වෙනවා ඒ කියන්නේ ඒකෙන් ඒක ගහලා ගියා කියලා දේනවතාවටත් අපි පටන් ගත්තේ සංස්කෘතික අමාත්‍යාංශයේ නියමාවට. ඒ ඉස්සෙල්ලාම කිසියම් විදක්තුමාලම ගාඩියක් තියෙනවා. ඊළඟට කතෝලික විදක්තුමාලම ගාඩියක් තියෙනවා. ඒවා තේරුම් ගන්න තියෙනවා. මෙන්න කියලා ආයමත් මේ පටන් ගැනීම බොහොම හොඳයි කියලා ඒකත් සම්මත කරනවා. ඒ කියන්නේ අපේ දැන් තියෙන මේකට කිසි බාධාවක් කරගෙන යනවා මේ මේ ප්‍රතිමන්ද රෝහලේ සිත්පතිනා අපි ආදී මහල් එක්කගෙන අපේ ගංගොල්ට ගිහිල්ලා ඉස්සත් මේකේ ත්‍යාගයේක දීලා ඉස්සත් කන්නේ ඉසරේදී කරගෙන ක්‍රිස්තියානි ධර්මයේ බොහෝ වැඩියද පැහැදිලි යනවා නම් ඒක වෙන එකක් මේ කන්න බොන්න දීලා ත්‍යාග දීලා ආගමකට හරව ගන්න එක ඔච්චර පහත් වැඩක් කියන්නේ. යම් කියන කර්මයක් තියෙනවා. යටත් කියන්නේ යේසුතුමා දුර මොහොත දෙවි. අපි දුර සලකන වෙනවා. ඉතින් කෙනෙක්. යේසුතුමාගේ ජීවිත කතාවේ අවුරුදු 13ක් කියනවා මක්තුනාදී කියලා. ඉතින් ඒක සුරක් නෑ. කිසිම කතාවක් නෑ. ඒ වගේම බටහිර උපති කාණ්ඩායම් හැදිලා කාලයක් ඉස්සේ පසු විසඳලා. ඒ කාණ්ඩායම් දෙකක් මත තුන්දෙට තියෙනවා. ඒ කාණ්ඩායමක් ඉන්දියාවේදී කාණ්ඩායමක් නේපාලයේදී. ඉන්දියාවේදී හම්බුච්ච කාණ්ඩායමක් කිසිම කතාවක් නෑ. ඒක ඒක කිව්වා නේ ගොල්ලන්ගේ පරීක්ෂණ වල හැටියට ඒ අවුරුදු 13 ගත කළ තියෙන්නේ ඉන්දියාවේ. බුද්ධ ආගමේ හොඳ දේවලු, හින්දු ආගමේ හොඳ දේවලු උත්සාහ කරනවා. සමහර සිද්ධියකින් කියනවා ඒ යෝතිතුමා පන්සලක මහණවලින් කියයි කියලා. මේක උත්සාහ කරගත්තා. උත්සාහ කරගෙන ගිහිල්ලා ඒ දේශනාව කළේ. ඒ ඉතින්ම මම මේ ප්‍රශ්න දෙන්නේ කියන්නේ ඔතේ දුක මාස්තුටක් ඉන්නවා ඒගොල්ලෝ කියවය ඒකට හොඳට සාධකේ අර මේ සිස්ටමේ කියන නපුරු කතා මොනවත් නැති සිස්ටමේ මේ සිස්ටමේ සිස්ටමේ ඒ උදාහරණෙ නිහිරාගෙන කෙනෙක්ට දෙවල් කියලා. කියයි කියලා. ඒකම ඉතිරි කරලා කෙලෙස් අනුව මේ සීමාදී භාවතිය දැන් මෙන්න මේ වැඩ පටන් ගන්න තියෙනවා. මේ ජීවිතයේ සිට කන්න බොන්න දීලා කෑලි දීලා අරෝමේ දීලා අරෝමේට මේ මේ පහත්යට දීලා. ඔක්කොද දීලා කියන් කියන්නේ යාගත්තේ සාදු දිනවල තියෙන ඉස්මාරේ. යාල කියලා නම් කියන්නේ අද මේ සමාජීය ජීවිතය කියන්නේ අනේ මෙහෙම කරන්නේ මේ බුද්ධාගම මත බොහෝම කවුරුත් ආගම බුද්ධාගම විරාගයෙන් ගෙනගෙන තියෙනවා ඒකේ මත උදව් වෙච්ච ආගමික කරදරයක් සංකපා කියලා කියනවා ඒක තමයි කියන්නේ අපි මහදෙවියන් විශ්වාස කරන්නේ නැහැ ඉතින් මහදෙවියෙක් ඉන්නවනේ මේ වගේ කට වැඩ කරන් තියා කියලා අර මොනවද යන්න පොත්ත පොත්ත හිතිය. ඉතින් සිදුනේ ඉතින් දුහන්න සතුටුක දුහස් මාර්ග කතාවට ආවා. එයාගේ එයාගේ කරන්තියෙන්ගේ කතා කරලා අවසාන කලේ නායකයන්ගේ කතාවක් ඇති කියලා. ඉතින් ඒක කෙරෙන්නේ නෑ අපේ දික්කින් මහන්සියලා සැලකිලිමත් කරන්න බෑ දික්කින් මහන්සියලා සැලකිලිමත් කරන්න බෑ ඒ නිසා ඒ නිසික දික්කියරකනේ ඒ නිසි දෙන දෙයක් ගන්න කියන්නේ අර වැද්දන් කියෝ වගේ කියන්නේ පිළිතුරු කරන්නේ ආයෙත් කතා කරන්නාම පාරම්පරික සිංහල බෞද්ධ ඒක නිසා තමයි කියන්නේ ඒකමයි නැත්නම් මේ ඉතික දුක් කියලා යන අයට දුක් කියලා වැඩක් නැහැ. අපිත් මොනවද කරන්නේ? සමාජ සේවයක් කරන්නේ. බැරි කමක් නැහැ. එන්නත් ඉලදී මිනිස්සු විදියට කිව්වට ඒක සත්‍යයි. ඒකේ බොහෝම කබල් වැඩක් කරනවා. ඒකලගේ ජීවිතේ ඊට පස්සේ ගිහිල්ලා වැඩි ගෑනුන් ප්‍රසාදයෙන් දෙන හේතු පදිසින්න. ඒකත් එහෙම දෙන්න පුළුවන් මේ මොන හරි කරන්නේ. මේ ඉස්සෙල්ල කට වැඩෙන්නේ. ඒක වැඩි. හැබැයි ආරදන්ත කියනවා අපට මේ විදිහට මේ දෙන්නම අතේ යන්නේ නැස්තරම කියන්නේ. මේ පාරම්පරික සිංහල බෞද්ධයන්. ඒ මහා වැද්දන් කියන්නේ ඉස්තරම. අපිට මේ විදිහට Siz gelmişsiniz. Bir namaz kılın gelmiş. Şimdi इन्होंने धर्म अपनी दृष्टि नहीं केला पहले निकले सबसे संघर्ष මේ ලංකා පින්සි ලංකාවනේ මොනවද කරන්නේ බැරි. මේ පින්සි ලංකාවේ කියන්නේ කරන්නේ මෙන්න අවස්ථාවක අයිතිමකට ඒක විදේශයක හොන් බුද්ධහග මෝනියර කියන ඒක පුරාණුද්ධහග මෝනියර කියන ඒ කාලෙක අපි මේ ඉතින්නේ සීමාවල අන්තර්ජන ආරාධනා පිට පිළිමහල අසුරුක බණස් ආවොත් ඒක පිළිමහල විතරක් ඉන්නවනම් සියයට ගෙනියන්නට. අර වගේ නිමිති උදාර විස්සක්කමට අධිභෝග දෙනකොට නිකන් මෙයාම. අපිට පුළුවන් නම් අධිභෝගයක් ඉහින් දෙන්න. ඒක නැත්තම් නිකන් යන්න. නිකන් විහිද කතා බහ කළේ. කියන්නේ දැන් පරිවාර මේ හිත අත්කරගන්න මහවැළියේ අනුකූලව හරි ගිහිල්ලා. හැම කොටසකම මානසික මාන්නය තිබෙනවා. නේද? ඉතින් මේලා උහදව කතා කරලා සංකීර්ණක තියෙනවා හරිනේ. මේ කර්මය නෙවෙයි අපි නියමකට කිසිම වාසේ ධාතක ප්‍රශ්නයක් නැහැ. ගම් බෙදාගෙන ගමින් ගමට ගමින් ගමට ගිහින් හැම පාසලක් ගන්න ගිහින් බණ කියන්නේ. වෙන්නේ නැති. මේ විශ්ව අතර තියාට මේ වෙන්නේ වැටෙන්නේ. අපි කියන්නේ සෑදි වල ගන්න. ප්‍රතිචේත අංගකයි දුක්පත් නිකුද සමහරවල්ලා කියන කප්පේ කියන කප්පේ. ඒක වලක්වන්නේ නෑ. ගන්න. ඒකට කිසි කියන්නේ. ඉන්දේ සමස්තය. ආගම කතා කරනවා ඉතින් පාරම්පරික සිංහල බෞද්ධ කියන්නේ. ඉතින් කරන්නේ. කියන්නේ නිපාදනේ. ඉතින් ඒක ඉදීමක් කළා නෝකාර කියලා කියන්නේ. ඊට සංගීනේ නිමිත් කරගෙන යන්නේ පිටින් එහෙම නිවිදි විචාරක මැද ස්ථානයක් හදලා ඒ ප්‍රධාන ස්ථානවලින් ඉදීමක් කරන්නේ. මේ මයි අංගනේ ඒ පැත්තෙන් කරපු බීමක් ඉන්දගෙන ඒ සංග්‍රහණය කිව්වා. අනුපාරක් වෙන අපේ කලින් අපේ අවස්ථාවේ අපේ ගම් වලට ආවේ අපේ ගම් වලට මේක විදිහට. ඒක මේ මේ කතා කරන වගේ කතා කළා. ඒ කරන්නේ විද්‍යාවට නම් හුඟක් සැලකුවා. ඉතින් කිසි කැලේ මේ විතර කේ ළමයින්ට අඳින්න අඳින්න. ඉතින් 10000ක විද්‍යාවන් දුන්න පරිවිසි ඒ ජීතන හඳුන්වලා ආරම්භ දුන්නා. පාසලෙන් ලැජ්ජා ගැනීමයි ඉදිරියට. ඒක හිතේ ඉඳලා කරන්නේ. කරන්නේ කියන්නේ بابيتي يسلم ما بكلام جنب لنا يمين ده හැට හතරේ ඒ ආශ්‍යා පදිරමේ ආරාධනාවෙන් ඒගොල්ලෝ සලකන හැටියට ලෝකේ වටේ ගියා. අය මාත්‍ය. ඒම දැක්ක කළ තිබුණා. අය මාත්‍ය. විසක් වල තානා හේ ඇමරිකාවේ තානා ප්‍රතිමා ආරංචිය ලැබිලා යනවා එකක් ඒකට ඉන්න කියලා ඇමරිකාවට. ගමන් යනකොට ඇමරිකාවට බලාගෙන ගියා. මහායාන පන්සල් ටිකක් තිබුණා. එකට තේරවාද පන්සලක් නෑ. නවතින තැනක් තිබුණේ මාස දෙකක් විතර ඇමරිකාවේ පුරාම එම තැනටම ගියා. එම තැන හෝටල් වල නැවතුණා. එහෙම ඇවිල්ලා මේ සාසනික එක්සම් කීටි කියලා එතුන්කනේ පළවෙනි විහාරේ පටන් ගත්තා. එක පැත්තකක කාමරයක් තියෙනවා. එක පිටුනමයි. පටන් ගත්තා. සතු ඊළඟට ස්ථිර තැනක් කරලා තියෙනවා දැනට එතුන්කම විහාරේ තියෙනවා. දැන් ලංකාව විතරක් නෙවෙයි බුදුම කියන් කාම්බෝජ ඔක්කොම කවුරු තේරවාද පන්සල් 80කට වඩා තියෙනවා. ඇමරිකාවේ 80කට වඩා තියෙනවා. තේරවාද වික්ෂුන් වහන්සේලා 400ක් පමණ නේද? මේක බාර ගන්න දැස්ති. අපි බාර ගන්න දැස්ති. පිළිසු වික්ෂුන්හන්සේලා කරන අභියෝගය. ඒ අන වික්ෂුන්හන්සේලා අංග තුනකින් සම්පූර්ණ වෙනවා. ධර්මයේ හිත දැනගැනීම කියන්නේ මේක දේවතු විමුක්තිහන්නේ ප්‍රශ්නතාවම මේ ගැන බුදු නේද කියලා. ඉතරයි කියලන්නේ. ඉන්න වික්ෂුන් මතේ අහන්නේ නැහැ. බෞද්ධ මතේ කියලා අහන්නේ නැහැ. ඒකට බුදුන් කියන්නේ ඉතින් එහෙම එකක් ආවම යන්නට හොඳ ධර්මඥානයක් තියෙනවා. ඊළඟට ඉංග්‍රීසි භාෂා ඥානය හොඳින් තියෙනවා. දැන් ඇමරිකාවේ නම් ඉංග්‍රීසි ඔය නිකන් කැරික් ඉංග්‍රීසි කතා කරලා උත්තර ගන්නක් නෑ. ඒ ඉංගලන්තේ බෝවිසලන. ඒ කියනවා අපේ භාෂා හරියට උච්චාරණය කරන්නේ නැත්නම් ඒ බඳු වචන කියන බුදුබණවත් අහන්න අපිට ලැබෙන්නේ නෑ. කොච්චර ගණන්ගේ භාෂාවට සැලකිලිද දැන් මොකද මොකද පැද්ද තියෙන්නේ හැම හැම තැනම දැනට මෙහාට සම්බන්ධ සංකල්ප හතක් තියෙනවා මේ මේ වස්තාලික අවිසක් පටන් ගන්න ඔස්ට්‍රේලියාවේ